ඒවා උනත් එකයි ලස්සන නැති උනත් එකයි තුවාලේ සනීප වෙනවනම්. අන්න ඒ වගේ කෑම කන කොටත් හිතන්න ඕනේ <clears throat> මේ කෑම රසවත් උනත් එකයි නැතත් එකයි බඩ පිරෙනවා නම් කියලා. රසට තියෙන දවසට රසට කෑවට කමක් නැහැ. නැති දවසටත් ගැටෙන්නේ නැතුව කන්න පුරුදු වෙන්නට ඕනේ. <clears throat> බලන්න ඒකත් එක්ක පුදුම විදිහට මනස වැඩෙනවා, මනස දියුණු වෙනවා. Tamange හිත බොහෝම සැහැල්ලුවට පත් වෙනවා පහසුවෙන් ලෝක ජීවත් වෙන්න පුළුවන් වෙනවා. ඊළඟට උන්වහන්සේ කියනවා කය පහර ලබනවා. කැමැති අකමැති ස්පර්ශයන්ගෙන් කය පහර ලබනවා. ඒකද සිහිය පිහිටුවා ගන්නට ඕනේ. Tamanta නොගැලපෙන කැමැති ස්පර්ශයක් ලබන්නට Taman කැමැති වෙන්න හොඳ නෑ ඇත්තටම. කෙලෙස් සහිත ස්පර්ශයක්. Tamanට අකමැති ස්පර්ශයක් ඒ කියන්නේ තුවාලයක් වුණොත් කොහරි හැප්පුණොත් කකුල ගලක වැදුණොත් පුටුවක වැදුණොත් අකමැති ස්පර්ශයක් ඇති වුණත් කේන්ති ගන්නෙ නැතුව සිහියෙන් ඉන්න පුරුදු වෙන්නට ඕනේ. සිහිය පුරුදු කරන්නට ඕනේ. <clears throat> කොහරි කකුල වැදුණොත් අපි එකපාරට පුරුදු වෙලා ඉන්නේ සමහර විට අයියෝ අම්මෝ ඒ වගේ වචනයක් කියන්නේ. <clears throat> බලන්න මේකත් එක්ක කොච්චර අර අර මොහොතේ අපේ හිත කොච්චර දූෂිත වෙනවද කියලා. ඒ හටගන්න ඒ වෙලාවේ පුංචි දේශයක් ඒක මේ අයියෝ අම්මෝ කියලා කියන්නේ. <clears throat> ඊළඟට අපි කරන්නේ එකපාරට කොල්ලනවා. එතන බැදිච්ච තැන. එනකම් බලනවා මොකද උනේ කියලා. <clears throat> මම හිතන්නේ මෙන්න මේ ක්‍රියාවල් ඔක්කොම අතහැරලා මේ රිදෙච්ච වෙලාවට ඔය ටික ඔක්කොම නැතුව අනිත්‍යයි කියලා හිතන්න පුරුදු වුණොත් මොහොතක් අයියෝ කියන එක වෙනුවට අම්මෝ කියන එක වෙනුවට එතන අල්ලන එක වෙනුවට බලන එක වෙනුවට ඒ ඔක්කොටම ඉස්සෙල්ලා අනිත්‍යයි කියලා මොහොතක් හිතන්න පුරුදු වුණොත් අර එකක්වත් කියන්නේ නැතුව ඒ කියන්නේ ඒකෙන් මං කියන්නේ ප්‍රතිකාරයක් කරගන්න තියෙන්න කියලා. ඊට පස්සේ බලලා සුසු ප්‍රතිකාරයක් කරගන්න හැබැයි කෑ ගහන්න නැතුව කෙඳිරි ගන්න නැතුව සිහියෙන් ඉන්න පුරුදු වෙන්න. මැහුමක් දානකොට උනත් ඔබට පුළුවන් නම් පුංචි තුවාලයක් හිරිවට්ටන්නෙම නැහැනේ. කෑ ගහන්න නැතුව සිහියෙන් ඒ දෙස බලාගෙන අනිත්‍යයි කියලා හිතන්න පුරුදු වෙන්න ඇත්තටම කරන්න පුළුවන් දෙයක්. කරන්න පුළුවන් මේක. බැරි එකක් නෙමෙයි. එහෙම හිතන්න පුරුදු වුණොත් සෑහෙන වටිනාකමක් ඒක තුල තියෙනවා. මම කුඩා කාලේ අහලා තිබ්බා <coughs> ඉස්සර හිටියලු අන්‍යාගමික පූජකවරයෙක් මෙතුමන්ගේ බඩේ ලොකු සල්ල කර්මයක් කරන්නට වෙලා ඒ කාලේ නිර්වින්දන ඖෂධ තිබිලා නැහැ නිර්වින්දන ඖෂධ තිබෙච්ච නැති හන්දා ක්‍රමේ හැටියට භාවිතා කරලා තිබ්බේ අධික ලෙස මත්පැන් පානය කරවලා හිටන් එයාගේ අත්පා බැඳලා තව හතර පහ දෙනෙක් අල්ලගෙන සල්ල කර්මය කරන එක. <clears throat> ඒක තමයි පැරණි සිංහල වෙදකමෙත් තිබුණේ. ඉන්දීසි වෙදකමෙත් මූලික කාලේ එහෙම තිබිලා තියෙනවා. <clears throat> ඉතින් මේ ආගමික පූජකවරයා එයා කිව්වලු මාව මට මත්පැන් පොවන්න එපා. මම මත්පැන් බොන්නේ නැහැ. මගේ අප්පා බඳින්න එපා. මම ඒකට කැමති නැහැ. <clears throat> ඔයාලා මේ බඩ විවර කළා සල්ල කර්මය කරන්න මම දඟලන්නේ නැතුව ඉන්නවා කියලා. ඉතින් මෙයා කියපු විදිහටම වෛද්‍යවරු කැමති වෙලා මේ ශල්‍ය කර්මය කළා. එයා දඟලන්නත් ඒ හිටියා. එයාට සිහින තේුණෙත් නෑ. අතර මේ කතාව අහලා මට හිතුණා <coughs> බෞද්ධයෙක් විදිහට අපි කොච්චර එහෙනම් සිහියෙන් ඉන්න ඕනේද මේ ධර්මය නැති නොපෙනෙන දෙවි කෙනෙක් අදහන අන්ධ භක්තියක ඉන්න මිත්‍යා දෘෂ්ටිකයෙකුත් එච්චර හිත හදාගත්තනම් වේදනාවක් තුල බෞද්ධයෙක් විදිහට අපි ගිහි වේවා පැවිදි වේවා බෞද්ධයෙක් නම් අපිට මෙච්චර වටින ධර්මයක් තියෙද්දී අපි කොච්චර සිහියෙන් ඉන්න පුරුදු වෙන්න ඕනද වේදනාව තුළ. තව ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්දියාවේ ශල්ල කර්මයකට භාජනය වෙලා <clears throat> ඉන්නකොට උන්වහන්සේ දැන් මැහුම් දාලා 21ක් උන්වහන්සේ අම්මෝ අම්මෝ කියලා කෑ ගහනවා. එම රෝහලේ සිටින සාත්තු සේවිකාවක් <coughs> හෙද නිලධාරිණියක් <coughs> මුන්නහන්සේගෙන් ළඟට ඇවිල්ලා එයත් විහිළුවට අම්මෝ අම්මෝ කියලා හිතන් ඇහුවලු අම්මෝ අම්මෝ කියනකොට ඔයාගේ කැක්කුම අඩු වෙනවද කියලා අඩු වෙනවා නම් ඔයා හයියෙන්ම සැතරලා අම්මෝ අම්මෝ කියන්න කියලා. ඉතින් එයා කිව්වලු ඔයා හොඳට මතක තියාගන්න අම්මෝ අම්මෝ කියනකොට ඔයා දන්නේ නැතුවට මේ ඇඟ ගොඩක් කපලා තියෙනකොට තවත් පොඩ්ඩක් ඇඟ ගැස්සිලා තව කැක්කුම වැඩි වෙන එකයි එතෙන්දි වෙන්නේ. ඒකන්ද එහෙම නැතුව ඔයා නිහඬව ඉන්න පුරුදු වෙන්න කියලා. <clears throat> එතන බලන්න කොච්චර වටිනවද කියලා. <clears throat> ඒ අවවාද ධර්ම නැති කෙනෙක්ගේ අවවාදයක්. අතන අපේ උනත් වේදනාවක් කවියස කෑ ගහන්න නැතුව සිහියෙන් ඉන්න පුරුදුනොත් එහෙම අනිත්‍යවත් මෙනෙහි කරමින් කරන්න පුළුවන් ඒකවල හොඳට හිත වැඩෙනවා එතකොට ඕක ටික ටික පුරුදු වුණාම ඔය දතක් ගලවන වෙලාවකදී හරි මැහුමක් දාන වෙලාවකදී අතක් පයක් හැදිච්ච වෙලාවකදී ඕක ටික ටික පුරුදු වුණාම අන්තිම මොහොතේ Tamange මරණාසන්න මොහොතේ හදවත නවතිනවනේ ඒ හදවත නවතිනකොට තමයි අපිට ජීවිතේ කවදාවත් අත්විඳපු නැති දරුණුම වේදනාව දැනෙන්නේ ඇඟට. ඒ හදවත නැවතීගෙන එනකොට ඒක කියන්න බැරි තරම් දරුණු වේදනාවක්. ඒක තුල සිහිය පිහිටවන්න පුළුවන් පොඩි පොඩි දේවල් තුල සිහිය පිහිටවල පුරුදු කළොත් නැති කෙනාට කොච්චර පින් කරලා තිබ්බත් අර කැක්කු මෙනකොට ටික ටික පණ නැති වෙගෙන එනකොට කකුල් වල ඉඳන් Tamanට දැනෙනවා නියපොත් වෙනම්ම වගේ පණ නැති වෙන හැටි ටික ටික හදවත විතරක් තනියෙන් හදන හැටි. සමහර යකට දැනෙනවා මහ ලොකුවට. එතකොට සිහිය පිහිටුවා ගන්න බෑ සිහි විකල් වෙනවා. පින් කළා තිබ්බට පින මතක් වෙන්න ඕනේ සුගතියන්ද? පිනක් මතක් වෙන්න කොහෙද? එයාට සිහියවත් නැහැ. ඉන්න කොහෙද කියලාවත් මතක නැහැ. හැබැයි සිහිය පුරුදු කරලා තිබ්බනම් වේදනාව තුල ඒ මොහොතේ සිහි විකල් වෙන්නේ නැතුව එයාට ඇඟිල්ලෙන් දැනෙන තැනින්ම සිහිය පිහිටුවා ගන්න පුළුවන්. ටික ටික මේක අනිත් වෙන හැටේ. මේ වේදනාව වැඩි වෙන හැටි ප්‍රබල වෙන හැටි <clears throat> ඒක නැති සුගතිය උපදින්න අවක් මතක් වුණත් ඒකත් අනිත්‍ය වශයෙන් හිතන්න පුළුවන් නේ. ඒකත් විදර්ශනාවක් නේ. ඒකම සුගත උපදින හේතුවක් නේ. අන්න ඒක නිසා සිහිය පුරුදු කරන්න මේ සූත්‍රය උගන්වනවා මේ ආයතන හයෙන්ම බැට කරනවා මනාපමනාප රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතුවිලි වලින් එහෙම තියෙද්දි මේ පු탁 ජනය හිතනවලු ආයෙත් උපදින්න ඕනේ කියලා. ආයෙත් උපදින්න ඕනි කියලා හිතනවා නම් ඒක හත්වෙනි කෙනෙකුත් ඇවිල්ලා යවමිටියට ගහනවා වගේයි කියලා බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කළා. ඉතින් අදට දේශනාව මෙපමණයි. <clears throat> අද මේ උදාාර සද්ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරුවා සම්බුද්ධ ශාසනය කෙරෙහි ප්‍රසන්න වූ සිත්කති ඒ වගේම මෑත යුගයේ ලංකාව වෙනුවෙන් ඉමහත් සේවයක් ඉටු කළ ශ්‍රේෂ්ඨම පිරිස තමයි ඇත්තටම <clears throat> අපේ ත්‍රිවිධ හමුදාව ඒ වගේම ඒ ත්‍රිවිධ හමුදාව පොලිසිය කියන <clears throat> ඒ රණවිරුවන් තමයි මෑතීගේ අපේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ආගම වෙනුවෙන් මහ විශාල සේවයක් කළ පිරිසක්. ඉතින් ඒ බඳු යුගයක රටබැය සමය වෙනුවෙන්ද තමන්ගේ විශාල මෙහෙයක් කරන්නට තරම් වාසනාවක් ලැබූ වෛද්‍ය රියල් අත්මිරාල් ඩග්ලස් පෙරේරා මැතිතුමන් තමන්ගේ පවුලේ සත්පුරුෂයනුත් ඒක රාශි කරගෙන උදාර පින්කමක් අද දවසේ සිදු කරනවා. ඒ තමයි ධර්ම දානමය පින්කම. ගම්පහ පෙරකුම් මාවතේ අංක 162 ලිපිනෙහි පදිංචි වෛද්‍ය රියල් අත්මිරාල් ඩග්ලස් පෙරේරා මැතිතුමන් ඇතුළු පවුලේ හැම දෙනාම මේ ධර්ම දානමය පින්කම සිදු කරගෙන පරලෝ සැපත් ඥාතීන්ට පින් දෙනවා. අදට වසර 15කට පෙර පරලෝ සැපත් ජේ.ඒ. ඇන්තනි පෙරේරා ආදරණීය පියාණන් වහන්සේටත් ඒ වගේම KRDN ජයවර්ධන මහත්මයා ප්‍රධාන එම පවුලේ පරලෝසපත් සියලු ඥාතීන්ටත් හෙන්රික් මුදලාලි මහත්මයා එඩ්වර්ඩ් රණබාහු විල්බර්ට් යන සත්පුරුෂයින් ප්‍රධාන ඒ පවුල්වල පරලෝසපත් ඥාතීන්ට පැමිණ සිටින සියලු දෙනා නමින් මිය පරලොවගේ ඥාතීන්ටත් මේ මහා උදාර පින් පෙත්පත්පත් වේවා. ඔවුන්ගේ පරලෝක ජීවිත වාසනාවන්ත වේවා සැප බහුල වේවා මුළු සසර ගමනම සුවපත් වේවා සසර දුකින් අත් මිදේවා සාන්ත ප්‍රණීත අමා මහ නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා පින් දෙමු. ඒ වගේම ඩග්ලස් පෙරේරා මැතිතුමන්ගේ තෙම මැතිණියගේ ආදරණීය මෑණියන් වහන්සේලා දෙදෙනා ජීවත් වෙනවා. ඒ මෑණියන් වහන්සේලා දෙදෙනාටත් සහෝදර සහෝදරියන්ටත් මේ මහා පින් බලෙන් නිදුක් නිරෝගී සුව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා කියලා හදවතින්ම ආශිර්වාද කරනවා. සහන් ලලින්ද පුතණුවන්ට චාමිලා නදීශානි හසිනි හිමාසා කියන දියණිවරුන්ටයි දියණිවරුන්ගේ රැකී ආරක්ෂා කටයුතු අධ්‍යාපන කටයුතු මේ උදාර පරාග්‍රගන්නේ තිනේ බලෙන් පෙරපස මෝරණ වැඩෙන සඳ මඩලක් වගේ දවසින් දවස දිනුවෙන් දිනුවටපත් වේවා ඔවුන්ගේ ජීවිතවලට ඇති බාධක ඉවත් වේවා අන්තරායක ඉවත් වේවා ඔවුන්ට ඒකාන්තයෙන්ම වාසනාවන්ත ජීවිතම උදා වේවා කියලා මේ සිතින් ආශිර්වාද කරමු අවසාන වශයෙන් අපේ වෛද්‍යාචාර්යතුමන්ටත් සහභාගී වූ සත්පුරුෂයන් හැමදෙනාටම මේ පින් මෙලව යහපත පිණිස වේවා පරලොව සුගතිය පිණිස වේවා මේ උතුම් ගෞතම බුද්ධ ශාසනය තුලදීම සියලු සසර දුකින් එතරව ලෝකෝත්තර ජරාමර අමා මහ නිර්වාණය අවබෝධ කර ගැනීම පිණිසම මේ සසුනෙහි නිවන සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා කියා සාදු කියා ප්‍රාර්ථනා පිහිටුවමු ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති හැමදෙනාටම තෙරුවන් සරණයි